ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝක මාවතී ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත්ී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්දස්ස නම වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අපි ආරම්භ කළේ දා මේ තයෝ ධම්ම සූත්‍රය. තයෝ ධම්ම සූත්‍රයේ පෙන්නනව කොටස් තුන තුන අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ විය යුතු කොටස්. එතකොට ජීවිතයත් එක්ක සම්බන්ධ විය යුතුයි කියන එක සාමාන්‍යයෙන් කිව්වට අපේ වැටහීම එක්ක සම්බන්ධ විය යුතුයි. වැටහීමයි මෙතන ප්‍රධාන වෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ ජීවිතය පිළිබඳව යහුසුලුකමක් පිළිබඳව හැඟීමක් දෙන්න ලොකු උත්සාහයක් දරව බව පේනවා. යහුසුලුකමක් පිළිබඳව. යහුසුලුයි කියලා කිව්වේ ඒ තමන්ගේ ජීවිතය පිළිබඳව යමක්ද කරන්නේ යමක්ද කළ යුත්තේ ඒ යමක්ද දැනට කරන්නේ යමක්ද කළ යුත්තේ කියන දෙක තෝරා ගැනීම පිළිබඳව යහුසුලුකමක් ප්‍රධාන මේ පණමෙන් ඉදිරිපත් කරනවා. ඊළඟට තෝරා ගැනීමෙන් පස්සේ තෝරාගත් කොටස පිළිබඳව යහුසුලුකම ඉතාම වේගයෙන් කළ යුතු බව තමයි උන්වහන්සේ හැම කාරණයකින්ම හැඟීමට දෙන්න උත්සාහවත් ඊට හේතුව අර අපේ මුලාවක් ගැන බුදුහාමුදුරුවෝ නිතර කතා කළා. පුහුදුම් පුජ්‍යලයාගේ මුලාව ගැනමයි කතා කළේ. හේතුව අපේ ජීවිතය තුළ තැම්පත් වෙලා තියෙන නැත්නම් සකස් වෙලා තියෙන කෙලෙස් වල බලපෑම. මේ කෙලෙස් කියන්නේ අපි ඒ නමින් කිව්වහම මේ කාන්දම් ශක්ති ගැනයි ඔය කෙලෙස් කියලා කතා කරන්නේ. එතකොට මේ කාන්දම් ශක්ති වර්ග මහා ගණනාවක් ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා ඒ වර්ග ඒ ඒ කාන්දන් කොටස් එක්ක සම්බන්ධ වෙන්න තියෙන ලෝකීය දේ සම්බන්ධ වෙනව සමගම ඒ අර ඒවා කම්පණය ඒවායේ ක්‍රියාකාරීත්වය නිසා මිනිසාට සිද්ධ වෙනවා ඒ අපේ ජීවිතවලට සිද්ධ වෙනවා ඒවා බල බලපෑම වැඩි නිසා ඊට අනුකූල වෙන්න. ඊට අනුකූල වෙන්නේ කිව්වේ ඒ ක්‍රියාකාරීත්වයට අනිත් කොටසුත් යොමු වෙන්න බුරුල් කළා ඒ විදිහේ ක්‍රියා කරනවා. ඔය ක්‍රියාකාරීත්වය ජීවිතය ඇතුලේ ක්‍රියාත්මක වීම නිසා වෙන්නේ මොකද්ද? අර ජීවිතය දුකින් නිදහස් කර ගැනීමට සීන ඉඩකඩ තමයි අරකින් වැහින්නේ. ඒවා කරමින් තව අර පීඩා ලබා දීමට සමර්ථ ශක්ති ජීවිතය ඇතුලේ පාවිච්චි වෙනවා. ඒතොර ඒ ජීවිතය ඇතුලේ පාවිච්චි වීම නිසා තමයි අපිට අර අපි එදා මේ පන්ති වේලාවදී මම මතක් කළා මේ අතීත කර්මයයි වර්තමාන කර්මයයි ගැන ඔය අපි වර්තමාන කර්මය ගැන කර්මයයි අපට විපාක ලබා දෙන්නේ අතීතයේ කරපු ක්‍රියාවල ශක්තිය ජීවිතය ඇතුලේ තැම්පත් වී තිබීමයි කර්ම ඵලය කියන්නේ. එතකොට යම්කිසි විපාකයක් ලබන්නේ අර කර්ම ඵලය පාවිච්චි කරනවා ඒ ආත්මය. එතකොට ඒ තමයි අර විපාක ලැබෙන්නේ. එතකොට මේ සියලු ක්‍රියා ඔය ආකාරයෙන් කෙරෙන්නේ අර ශක්තියින්ගේ බලපෑම නිසා. ඔය ශක්තියින්ගේ බලපෑම නිසා ඔය සබ්බේ පුතුජනා උම්මත්තකා කිව්වේ අර බහුලව අර කෙලස් තම්පත් වෙලා තියෙන පුජ්‍යලයා <clears throat> උමතු ස්වභාවයක් හැම වෙලෙම තියෙනවා. ඒ උමතුයි කියලා කිව්වේ මොකද්ද? Tamanට සුදුසු දේ නෙමෙයි කරන්නේ හැම වෙලේම. උමතුකමේ ලක්ෂණය තමයි ඕක ප්‍රධාන ලක්ෂණය ඕකයි. මොකද්ද? Tamanට ප්‍රයෝජන දේ කරන්නේ අප්‍රමාණ අප්‍රයෝජන දේවල් ගාරියක් කරනවා. අන්න ඒකට කියනවා උම්මත්ත කියලා. මේ ඔක්කොන්ටම මූල ධර්මය අර අර ඇතුළේ තියෙන ශක්තියයි. මේ දැන් <coughs> තයෝ ධර්ම කියන මේ සූත්‍රයෙන් පෙන්වන්නේ ඊපාර අපි කිව්වා මේ ලෝකේ බුදුවරයෙක් ලෝපහ බුදුවරයෙක් කිව්වේ බුද්ධිය ලෝකේ පහළ වෙන්න හේතු උනේ ජාති ජරා මරණ කියලා. ජාති ජරා මරණ කිව්වේ පහළ වීමත් ඒ පහළ වී පහළ වුණ වෙලාවෙ ඉඳලා ඒකේ පැවැත්ම දි รา ගෙන යාමත් අන්තිමට නැති වී යාමත් නැවත පහළ වීමත් කියන මේ න්‍යායක් තීන නිසා নানা ආකාරවල අර ජීවීන් කියන පන තීන හිතක් තීන සවිඥානික වස්තු කියන මේ සත්‍යයට එයා කිසිම බලාපොරොත්තුවක් නැහැ විඳවීම් රාශියක්. එතන ගොදුරු වෙමින් ඉන්න ඕන. අපි දැන් දන්නේ නැහැ මේ ඊළඟ මොහොතේ අපි මොන වින්දනයකට ගොදුරු වෙයිද කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ මේ ලෝකෙද. අපි ඉන්නවා ගොදුරු වෙන වස්තු හරියට මේ ගඟේ ඉන්න මාළුන්ට කියන්න බෑ කොයි වෙලේ දැලකට අතංගුවකට ඒ වගේම බිරිකට්ටකට එයා දන්නේ නැහැ මොකද. ඉතින් ඔහේ පීන පීන සෙල්ලම් කර කර ඉන්නවා. උන්න ගම මොකට හරි ආව වෙනවා. ඉතින් ඒ පීඩාවට ගොදුරු වෙනවා. දැන් මේ අපේ ජීවිතවල තියෙන්නේ පීඩාවන්ට ගොදුරු වීමට ලෑස්තිව සිටින පිරිසක්. හැටිය. අපේ හිතේ තියෙනවා පීඩාවන්ගෙන් බේරී හොඳින් ජීවත් වීමේ ඕනකමක් තියෙනවා. නමුත් ඒකට සුදුස්සා වෙලා නැති නිසා අපිව අපි හැම වෙලේම දෙන දෙන හරියට අර ගහන ගහන ගල්පාර කොහේ හරි වදි ඉතින් ගල්පාර වදිමින් ඉන්න ජීවීන් වගේ අයිතිවාසිකම් අපිට තියෙනවා. ඉතින් මේක අර අපිට වෙන ක්‍රමයක් නැහැ. ඉතින් මොකද කරන්නේ? ඔහෙ විඳෝ විඳෝ ඉන්නකන් ඉම්මු කියන තීරණය අරන්ගෙනයි මේ අපි දැන් ඉන්නේ. නැතුව මේකට කැමැත්තෙන් ඉන්නව නෙමෙයි. ඔන්න ඔයක නිසා ඔය කියන විවිධත්වයට පත් කරන්නේ අර ජාති ජරා මරණ කියන අර න්‍යායයි ක්‍රියාකාරීත්වයයි. අපි ජාති කියන්නේ ඒක අවශ්‍ය උපදින අවස්ථාව. මේ ජාති කියලා සම්මුති වශයෙන් ඒ කිව්වට මේ පරමාර්ථ වශයෙන් හැම වෙලෙම උපදිනවා හැම වෙලෙම දිරීමක් තියෙනවා හැම වෙලෙම නැතිවීමක් තියෙනවා. ඒ අස්සේ තමයි මේ අපි එක එක ඒවාට ගොදුරු වෙන්නේ. එතකොට ඒක නිසා බුද්ධිය පහළ වුණයි කියේ මොකද ඔය එකේ තියෙන තරහතිනෙම අපි දන්නේ නැහැ ජාති ජරා මරණ කතාවක්. අපි හොයනවා මේක මේ එක එක අතට හිත පෙල්ලි පෙල්ලි ජීවිතේ පෙරලි පෙල්ලි නොයි කාකාරයෙන් මේ ලැබෙන පීඩාවෙන් කොහොමද බේරෙන්නේ කියන හැඟීමක්. තමයි කාඩ තියෙන්නේ. ඉතින් ඒක ඒක එක මට්ටම් වලින් තියෙන ජීවිත අතරින් නුවණ දියුණු වෙච්ච අය ඒකට නියම ක්‍රමය පරීක්ෂණ අස්සෙන් ගන්නවා. පරීක්ෂණ අස්සෙන් එයා මතු කරගන්නවා එයාට ඒ උත්තරමයා බුද්ධ නමින් හැඳින්වෙනවා. ඒ බුද්ධ නමින් හැඳින්වෙන්නේ ඒ පරීක්ෂණ අස්සෙන් ගත්තා වූ තීරණවල නිදොස් නිවැරදි සම්පූර්ණ ඒකට ගැළපෙනම අර්ථය සකස් කරලා දෙන නිසා අන්න ඒකට බුද්ධිය කියලා කිව්වා. බුද්ධ කියලා කිව්වේ ඒ බුද්ධිය තිබිච්ච නිසා නම බුද්ධ වුණා. ඒකට ඒ උත්තමයයි මේ කතා කරන්නේ. ඔය කියන જાති ජරා මරණ කියන ඔය තුනෙන් ලැබෙන අර හැම වෙලෙම දුකකට ගොදුරු වෙන ගතිය. දුකකට ගොදුරු වෙන ගතිය නැති කරන්න නම් රාගද්වේෂ මෝහ නැති කරන්නයි කියලා ගියේ පාර අපි කිව්වා. ඒ කිව්වේ අර කියන ගොදුරු වීම. එසේ නැත්නම් ওই දුක් කියන හැඩය ඒ ඒ ආකෘතිය හැදෙන හැටි රාග ద్వේෂ මොහ කියන්නේ. රාග ద్వේෂ මොහ කියන්නේ ඔය කියන දුකක් අස්සේ තියෙන වට්ටෝරුවක්. හැම දුකක් අස්සෙම ඔය වට්ටෝරුව තියෙනවා. ඒකට රාගය කිව්වේ යමක් එක්ක ඇතිල්ලීම කියලා මම එදා කියලා කිව්වා. ඊළඟට ඇතිල්ලීම සිටිවිලි එක ස්පර්ශ කරනකොට ඊළඟට ඇදලා ගන්න මට්ටමට එනවා කිව්වා. ඒකට අපි ලෝභය කියලා කතා කළා කිව්වා. ඊළඟට අපි කිව්වා ඒ ඇදලා ගත්ත එක තෙරපල. ඒක එහෙම තද කරගෙන ඉන්න එක තමයි මච්චරිය කියලා කිව්වේ. එතකොට මේ අපේ හැම දුකක් විඳින අවස්ථාවකම ඕන දුකක් දැන් මා මෑණියෝ මැරිලා අඬනවා භාර්යාව ස්වාමි පුරුෂයා වේපොළ නැති වෙලා නානා එව්වා ඉතින්ගේ ලොකු සයිසේව පුංචි සයිසේව තිනවා ඒ හැම එකක් අස්සෙම අර කියන අර ඇතිල්ලිල්ල තිනවා ඇතිල්ලිල්ල තින තිබිලා ඒ ඇතිල්ලිල්ල අර කියන මට්ටම් වලට නැගලා ඊළඟට සම්පූර්ණ දූෂණය කරනවා ඔය දූෂණය කරපු අවස්ථාව තමයි දූෂණය කරපු අවස්ථාව තමයි ඔය අපි කියන්නේ දුකයි. ඉන්නනම් බෑ ඔය සමහරු දරුවන්ටත් වහා දීලා. ඒ අත්තත් වහා දීලා මැරෙනවා. සමහරු ඔක්කොම රොත්තම අරන් ගිහිල්ලා ජලාශ වලට වැටිලා මැරෙනවා. මේ රාග ද්වේෂ මොහ. එතකොට මේ මෝහය කිව්වේ මොකද්ද? මෝහය කිව්වේ මේ පටන් ගත්තේ මේක මට මේ හැඟීම නැත්තම් මේ රිදුම් දෙන හැඟීම මේ අවදි වෙලා එන්නේ මෙන්න මේ ක්‍රමයටයි. මම ඉස්සෙල්ලා මේක මේ නිමිත්ත එක්ක ආශ්‍රය කළා. හැම වෙලෙම මම ඒක තදින් බදාගත්තා. මේවා මුකුත් හරි වෙන්නේ නැති නිසා මොහේ. ඒවා මුකුත් හරි වෙන්නේ මට දැන්ුණේ ඒ ක්‍රියාකාරීත්වයෙන් රත් වෙච්ච මේ ගිනියම හුලගන්න බැරුවයි කියලා ඔය මුකුත්ම නොපෙනෙන එක තමයි ඔය මෝහය කියලා කතා කරන්නේ. ඒකට කවුද එදා ඇහුවා මේ මෝහය නීද ඉස්සර වෙන්නේ ලෝභ ද්වේෂෙන්න කියලා. ඔය මේ කියන්නේ මේ නොදන්නාකම නිසා ඒව වෙන්නේ. දන්නවනම් රාගයට ද්වේෂයට ඉඩ දෙන්නෙමනේ. නොදන්නාකම නිසා ඒව වෙනවා. ඒ නොදන්නාකම කියන්නේ අරකයි. මොකද මේක උනේ කොහොමද? මේ දුක මට කොහොමද? කියන පරීක්ෂණ බුද්ධියක්, තීරණ බුද්ධියක් පුද්ගලයා තුල නැහැ. අන්න එතකොට එයා පරාජය පුද්ගලයා. හැම වෙලෙම දුකට ගොදුරු මෙන්න මේ රාග දෝෂ මෝහ නැති කරන්න ඕනේ කිව්වා අර ජාති ජරා මරණ කියන එක නැතිකරන්න. ඒකට දැන් ඒක ගිය පාර කිව් කතන්දරේ සම්පින්දනයක් මේ කතා කළේ. නමුත් දැන් ඊළඟට කියනවා එදා අපි පොතක් කළා නම් දැන් නැවැත්තුවා. ඒ රාග දෝෂ මෝහ නවත්තන්න නැතිකරන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන නවත්තන්න ඕනේ. ඒ තුන නැති වෙන්න ඕන එතකන් අර රාග ද්වේෂ මොහ තියෙනවා. ඒ ඒක නිසා අර කිව් ජාති ජරා මරණ හැම වෙලේම ඔය පීඩනේ තියෙනවා. එතකොට දැන් <coughs> මේ කෑලි තුන තුන බුදුහාමුදුරු ඉස්සරහට දාන්නේ මොකද? ඒවා එකයි අර සම්බන්ධතාවය. අර ඒවා ඒ පැවැත්මට රුකුල් ලැබෙන ශක්තිය තියෙන්නේ ඔය කියන කෑලි වලයි. ඒකයි ඒ එකින් එකට බුදුහාමුදුරුව හොඳට වෙන් කළා ඒවා කොටස් කළා ඒ තැනට විශ්ව විද්‍යට උන්වහන්සේක පෙන්වනවා. ඒත් දැන් අපි දන්නවා රාග, ද්වේෂ, මෝහ කියන කතන්දරේ විස්තරේ තරා ප්‍රමාණිකින් දැන් වැටහිලා ඇති. ඊළඟට මේ සක්කාය දිට්ඨි සක්කාය කියන එක ස්වභාවයෙන් මේ ලෝක ධාතුවේ හැම එකකම තියෙන එකක් මේ සක්කාය කියන එක. ඉතින් අපේ පොතේ ඕක දීලා තිනවා මෙන්න මෙහෙම. සක්කාය කියන්නේ මමය මගේය කියලා කියන එකයි කියන්නේ සක්කාය කියන්නේ. ඒක නිකන් ওই හප්පල ගිය තේරුමක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. නිකන් හප්පල යනවා ඔය ඕන එකක් කරගෙන ඉලා කියලා අයින් වෙනවා. එහෙමයි ඒ ඒ ඒ විදිහ අර්ථවලින් දෙන්නේ. මේ සක්කාය කියන එක මේ ලෝක හැම එකකම තියෙනවා කිව්වේ දැන් අවිඥානික වස්තුවකුණත් ස්වකීය කෘත්‍යය ඒ අවිඥානික වස්තුවේ කෙරෙනවා දැන් ගහක් ගත්තොත් ඒ ගහ වැඩෙන්න පෝර ඇදපු එක්තරා ක්‍රමයක් තියෙනවා පෝර ඇදපු ඒක ඒ ක්‍රමයේ යටතේ ඒ ශක්තියින්ගේ බලපෑම උඩයි ඒව ක්‍රියාවට නැగిලයි අර ගහ කියන එක හැදුනේ ඇටෙන් ගහක් හැදුනේ අර ස්වකීය කෘත්‍ය කරලයි ස්වකීය කෘත්‍යයටයි සක්කාය කියන්නේ. ස්වකීය කෘත්‍ය මොකද? ඇටේ තිබුණා යම් යම් රසායනික කොටස් වලින් ගොනු වෙච්ච එක ඇටයක්. ඒ ඇටේ ඇතුලේ තියෙන රසායනික ඊට වුවමනා කරන ඒවා ඇදින්න ඒ රසායන වැඩ කරලා තියෙනවා. ඒකට කියනවා සක්කාය කියලා ස්වකීය කෘත්‍ය. ඒ රසායන වලට පොහොර ඇදගන්න ඒ රසායන වැඩ කරනවා. ඒ වගේම ඒවා රත් වීම නිසා දැන් සූර්යාගේ තාපයේ උපකාර වෙලා අර පොළවේ දාපු ඇටේ තියෙන රසායනික රත්විය වෙනවා. ඒ තාපය නැත්තම් බෑ. එතකොට ඒ ඇටේ පැලවීමට අර සූර්ය තාපයත් එක්තරා සක්කායක්. ඒ ස්වකීය කෘත්‍යය යා කළා. ඒක කාටක් කරන එක ඉතින් මේකට ඒ ප්‍රයෝජනෙ වුණා. ඒකට මේ සක්කාය පුජ්‍යලයන් තුළට ගත්තාම අපේ මේ සක්කාය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය. දල වශයෙන් මොලේ කියන ওই ඉන්ද්‍රිය කොටස් වශයෙන් වෙන් කරනවා. ඒ වගේම කුණප වශයෙන් 32ක් බුදුහාමුදුරුවෝ කෙස්ලම් නියදත් සම්මස්නාරයට ඇට මිදුළු වකුගඩු කියලා හැම පෙන්නවා. ඉතින් තවත් ඕකේ වාත උද්දංග වාත අදුංග වාත කියලා ඒ කුච්චීස වාත කියලා වාත ක්‍රියාකාරීත්වය පෙන්නවා. ඊළඟට රත් වීම ජීවිතය ඇතුලේ වැඩ කරන රත් වීම ගණනාවක් පෙන්නවා. ඉතින් මේ ඔක්කොම මොනවාද? ඔය ඒ ඒ කෘත්‍යයන් ඒ ඒවාට අයිති කෘත්‍යයන් කරන එක සක්කායයි. ඒක තමයි සක්කාය කියලා කියන්නේ. ඒ ඇහැට අයිති කෘත්‍ය කරනවා දර්ශනය ඒ ඉදිරියට ආපුහම. ඉතින් ඇහැ ඒ කෘත්‍ය කරන්නේ නැත්නම් පෙනීමක් නැහැ. ඒතකොට මේ ඇහැට ඒ කෘත්‍ය ඒ දර්ශනය ආවත් එය හඳුනා ගැනීමට උවමනා කරන චිත්ත මට්ටම අවදි නුනොත් පේන්නේ යාට. හිත වැඩ කරන්නේ ඒක නිසා යාට පේන්නේ නැහැ. එයා කියන්නේ පේනවා හිත වැඩ කරන්නේ. අන්න ওই විදිහේ ඒ හිතයි ඇසයි නිමිත්තයි මේ ඔක්කොම එකහස වෙලා අර දැකීමේ බැලීමේ පෙනීමේ කියන කෘත්‍ය කිරීම කොටස් වශයෙන් ඒවාට අයිති කෘත්‍ය කළා ඒ වැඩේ සම්පූර්ණ අන්න ඒක තමයි සක්කාය. එතකොට සක්කායේ දිට්ඨියයි මෙතන මේ වැරදිලා තියෙන්නේ. සක්කායේ දිට්ඨිය. දිට්ඨිය කියන්නේ මිච්ඡා දිට්ඨිය. එතකොට අපි <coughs> දැන් ඒ කාරණා කීපයක් එක්ක හසු වෙලා කෙරෙන දර්ශන කෘත්‍ය දර්ශන කෘත්‍ය අපි කෙටියෙන් කියනවා මම බලන ඒ මම බලනවා කියන එකයි මෙතන දික්තිය කියන්නේ වැරදි පිළිගැනීම අවබෝධය වැටහීම ඒක මම බලනවා කියලා කෙනෙකුට අයිති කරන්න බෑ එයාට එයා කියලා කෙනෙක් කිව්වේ අර තුන එක්කාසු වෙච්ච තැන එයා කියනවා එයායි කියලා එයා ධනිකරයකට නමක් දෙනවා ඒ මම එහෙම එකක් මමී කියලා එකක් නෑ අර තුනක එක්කාසු වීමකින් අර දර්ශනීය ක්‍රියාව කළා ඒ දර්ශනය සිද්ධිය තුලින් මේ ජීවිතයාගේ පැවැත්මට උමනා කරන තේජෝ ධාතුව මතු කරන අර චිත්ත වේගය මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුසාරයි ඒ උපකාරයෙන් ඒ සහයි එතකොට ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැත්තම් සිතක් පහළ වෙන්නේ නැහැ එතකොට සිතක් පහළ වුණොත් තමයි ජීවත් වීමේ කියන එක තියෙන්නේ ඒ ජීවත් වීමේ කියන එක සිතක් පහළ වීමෙන් කෙරෙන්නේ මොකද? ඒ සිතෙන් පහළ වෙන හිතේ මතු කරන උෂ්ණත්වය නිසා තමයි අර ලේ ධාතුව දහවේනේ වීමට උවමනා කරන වායු පීඩනයක් මතු කරන්නේ. ඒ වායු පීඩනය මතු කරන්නේ නැත්තම් ලේ දහවනේ ලේ වලට බෑ යන්න. වාතයේ ලේ යදන් යන්නේ. ඒකට ඒ වායු පීඩනය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඇහෙන්නෙත් නැහැ. පේන්නෙත් නැහැ. ආග්‍රහණි. ඒ මොකද පේන්නෙත් නැහැ කියන්නේ? ඒ වමනා කරන තැන්වලට ඒ ස්නායු අස්සේ ලේ ගමන් කරන්නේ නැත්තම් ඒ වෙලාවට ඒ ලේ වල වලින් ඒ උදව්ව දෙන්නේ නැත්තම් පෙනීම මොකුත් නෑ යා නිකන් මෙතන ගුලියක් තියෙන එච්චරයි අර ලේ ධාතිය තමයි මොලේ ක්‍රියාකාරීත්වය ඇහෙන්ද වමනා කරන පන කඳේ මේ කනට ලබා දීම මේ ඔක්කොම ලේ ධාතුව ගමන් කරනවා. ඒතකොට ලේ ධාතුව ගමන් කරන ඒ ගමනේදී අර උවමනා කරන කොටස් ස්පර්ශ කරමින් ඒක පන ගස්සමින් අර රත් වීමක් දෙමින් වැඩ කරන නිසා ඉතින් අපිට ඒ කොටස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ ක්ලේ ධාතුවත් එතකොට අර <clears throat> චිත්ත වේගයත් ඒකෙන් නිෂ්පාදනය වෙන උෂ්ණත්වයත් උෂ්ණත්වය නිසා කම්පණය වෙන වායෝ ධාතුව. වායෝ ධාතුව නිසා ගමන් කරන අර ලේද. මේ ඔක්කොන්ම කතා කරන්නේ සක්කායි කියලා. සෝකීය කෘත්‍යයන් කරනවා. වායෝ ධාතුව වායෝ ධාතුට අයිති කෘත්‍ය කරනවා. උෂ්ණත්වයේ ඊට අයිති කෘත්‍ය කරනවා. ඉතින් මෙච්චර ගණනක කෘත්‍ය කෙරෙලා යම්කිසි යම්කිසි ස්වභාවයක් ඉදිරි සිද්ධියක් ඉදිරිපත් කරපම් ඕක කලේ මමයි කියලා ගත්තාම අර ඔක්කොම ශාස්ත්‍රීය රටාව ඔක්කොම යට යනවා. කොහෙවත් නැති එකක් එතෙන් එනවා. ඒකට දැන් අපි සම්මත කරන් තියෙන්නේ මම අනිත් එක් කියලා. එයා මම කියලා දෙන්නේක් ලෝකේ හැම වෙලෙම ගනුදෙනුවකටපත් වෙලා තියෙනවා. දෙකක් එක්ක හැම වෙලෙම ඒ වෙලාවලට හැම වෙලෙම ගනුදෙනුවක් ලෝකේ තියෙනවා. මේ ගනුදෙනුව මොකද්ද? මේ ගන්න දෙනුව අර ජීවිතය ඇතුළට මුලින් කිව්ව අර රත් වීමෙන් ලැබෙනා වූ පීඩනය අර ජරා මරණ කිව්වේකින් ඒ පීඩන ස්වરૂපය පීඩන తত্ত্বය මගහරවා ගැනීමට අර මෝහය නිසා පේන්නේ නැති කියලා අපි කිව්වනේ ඒක නිසා මේකෙන් මේකෙන් මේක විඳවන්නත් බෑ විඳවන්න බැරි නිසා මේකේ හරියට ඇත්ත පේන්නේ නැහැ. ඒක නිසා එයා හැම වෙලෙම හවුලක් හවුලක් ගව්වා. එයාගේ ස්වකීය ශක්තියෙන් එයාට ඒක බේර ගන්න බෑ. එයාට ඒ කිව්වා අපි කාටවත් මා ඇතුළේ ඔක්කන්නව. මේ තනියෙන් එයාට බේර ගන්න බැරි නිසා තවත් බාහිර එකක් බාහිර එකක යා සම්බන්ධයක් බලාපොරොත්තු උදව්වක් බලනවා හැම වෙලෙම උදව්වක් යටතේ ජීවත් වෙන එක හැමිසොන් කරන්නේ උදව්ව බලාපොරොත්තු වෙනවා අපේ දුක නිදහස් කරගන්න. එතකොට අපේ දුක නිදහස් කරගන්න ඒ උදව්ව බලාපොරොත්තු වෙන ඒ පුජ්‍යලයා අර සක්කාය ගැන නොසිතන නිසා තමයි උදව්ව බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් සක්කාය ගැන හිතුවොත් එයා දැනගන්න ඕන දැන් මගේ මේ ඔක්කොම ක්‍රියාවන් වෙන්නේ ඒ ඒ නිමිතිත් එක්ක අර වැඩ කරන කාම ශක්තිය වල හැටියට. එතකොට මම දන්නේ අනිත් මිනිහගේ මොන තාලෙක වස්තුවක්ද ඒක ඇතුලේ මොන මොන කුණු කන්දල් තියනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඒකෙන් උදව් බලාපොරොත්තු කියලා හිතන් මෙහෙම හිතන්න අප අපි දන්නේ නැහැ. අපි හිතලා නැහැ. මා ගැන දන්නෙත් නැහැ, අරයා ගැන දන්නෙත් නැහැ. මේ මම ඒ එයා. ඒක නිසා මිනිහා හොඳට කාලය ඇඳලා ඉන්නවා. එයාට කාරුත් තියෙනවා. ඒක නිසා එයාගෙන් මට උදව් ගන්න පුළුවන්. හ්ම් කියලා හිතන් මෙයාගේ අවධානය එයාට එල්ල කරන. මෙයාගේ අවධානය එයාට එල්ල ඒ එල්ල කරනවත් එකම විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ මොනම තීරණයක්වත් නෑ යාගේ මම බලාපොරොත්තු වෙන එක යකින් හම්බෙයිද? ඒක දන්නේ නැහැ. මේ මා බලාපොරොත්තු වෙන සනසිල්ල. එතකොට එයා කියලා කිව්වහම යාළුවා හිතවතා සල්වැසියා මව පියා භාර්යාව දරුවා ස්වාමි පුරුෂයා මේ ඔක්කොම ඒ ඒ අය ගැන මොනම ඒකාන්ත ස්ථීර තීරණයක් ඕ මගේ පුතා මට හොඳට සලකා කියලා කියන්න පුළුවන් පියෙක් කොහොම වෙත් නැහැ නැත්තේ ඒ අර විචිකිච්ඡා මොකද එයා දන්නේ නැහැ එයාගේ මොන තත්ත්වයක් මේ මානසික මට්ටමේ තියෙනවද ඉතින් බලාපොරොත්තුෙන් ඉන්නවා නමුත් එයාට විශ්වාසයක්. එයා හැමිසු සැකෙන් බලාපොරොත්තු වුණාට සැකය එකසේ තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ අර නොදන්නාකම උඩ. මේ පෙන්වන්නේ ඒකයි. ඊළඟට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද? එයා ඒ උදව්ව එයාගෙන් ගන්න. ඒ උදව්ව ඒකෙන් හෝ වස්තුවෙන් හෝ මොකකින් හෝ ගන්න. එයා පිළිපදින හැසිරීම් තියෙනවා. දැන් ඔය පාරිය දැක්කම මේ කොච්චර හදිසියෙන් වුණත් ආයිබෝන් කියලා ගාලා රම්මනම් කතා කළා මේ මේ නානා උප්‍රවැට්ටි දාන්නේ මොනවද ඒ? සීලබ්බත පරාමාස කියන්නේ ඔකට. එයා එයාගේ හිත දියුණු කවුරු හරි හම්බෙච්ච මිනිහා. එයාගෙන් එතෙන්දි ගන්න පුළුවන් යමක් තියෙනවා නම් ගන්න. එයා යම් කිසි සීලය කියන්නේ හික්මීමක්. වෘත්ත කියන්නේ හික්මෙන ආකාරයක්. තේරුණාද? හික්මීමයි හික්මෙන ආකාරයයි. ඒක තමයි සීල වෘත්ත කියන්නේ. දැන් වෘත්ත කියන්නේ එක එක ඔය හැකියාව নানা ආකාරවල. ඒ යා ජීවත් වෙන්න යොදාගත්ත ක්‍රමයේ හැටි. යාර අරය. ඒකේ දැන් මෙතෙන්දි මිනිහා নানা ආකාරවල හැසිරීම් එක්ක ක්‍රම යොදනවා එතෙන්නේ. දැන් අපි කියමු සමහරු ඔළුව කසලා අයින් වෙනවා ඈ සමහරු කරේ තිබිච්ච ලේන්සුව අතර ගන්නවා ඔළුව පාච් කරනවා ඈ සමහරු ලොකු විනෝද කතාවක් නා නා මේ මේ මොකද ඊ ඒ හැසිරීමයි ඒ ක්‍රමයයි දෙකේ එකව කරලා පරාස අර අන්‍යයන්ගෙන් මෙයාගේ වැඩේ කරගෙන දඟලන දඟලිල්ලක් මේ. එතකොට දැන් කවුද කිව්වා අපි ඔක්කොම ඔක තමයි කරන්නේ. දෙයිට හඳා වෙන කම්ම කරන්නේ. හා. ආම්දුරුගොල්ලෝ ඊට අනුව කරනවා, ගිහියෝ ඊට අනුව. එලාගේ ජීව රටාව හැටියට. හැබැයි මේක දැනගන්නකම් යම් කිසි කෙනෙක්වත් මං එහෙම කරන්නේ නැහැ කියලා. එහෙනම් එයා අර ඒක දන්න කෙනෙක්. ඒක නොදැන මේක නොකර ඉන්න බෑ නිකම්ම කෙරෙන. එතකොට දැන් මෙතන පෙන්නනවා ඒ රාග ద్వේෂ මෝහ. හැබැයි මේක ඉතින් ඒවා ඒ විදිහට ලකුණු හිතේ තියාගන්න ඕනේ. මේ රාග ద్వේෂ මෝහ කියන මේ පීඩා ලබා දෙන ක්‍රම තුන මේ මේක නැති කරනකම් ඒක නැති වෙන්නේ ඒක නැති වෙනකම් අර ජාති ජරා මරණ නැති වෙන්නේ. ඔන්න ඉස්සරහට යන්නේ. එතකොට දැන් අපි බලමු මේ රාග ద్వේෂ යන්නේ නැත්නම් ඒක නැති වෙන්නේ මොන ක්‍රමයේ යටතේද මේ කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේක නැවතිච්චාම නැත්නම් මේක මේක වෙනස් වෙච්චාම කොහොමද ඒක හරියන්නේ අපි කෝ රාගය කියේ යමක් එක්ක අතුල් මේ යමක් එක්ක ස්පර්ශ වෙන ගති ඒ ස්පර්ශ වෙන්නේ මොකක් නිසාද මේ තමන්ගේ ජීවිතයේ සහයට අර බාහිර ලෝකයේ උදව්වක් ලබන්න ඒ හැමේන හැමේන එක එක අපි ටිකක් අතුල්ලලා බලනවා. ටිකක් වෙනසක් වෙනවනම් නැතනින් අයින් වෙනවා. තවත් හම් වෙනවා ඒක කණෙන් හෝ නාසයෙන් හෝ කොයි පැත්තෙන් හමු වුණත් අර සිත ඒකට ටිකක් යොමු වෙනවා බලනවා. හරි යනවාද කියලා. මේ මොකද හැම තැනම හොයනවා කොහෙන් මගේ වැඩේ කෙරේද කියලා. ඉතින් අවුරුදු ගණන් ඉඳලා මැරිලා යනවා ආයිත් පටන් ගන්න ඕකමයි හැම ආත්මයකම කරන්නේ. කොහෙන් හරි එක එක කෙනා හරියට මේ ගෙවල් කුලියට ගන්න මිනිස්සු සෑම තැනම ඇවිදින්නේ ගියක් කුලියට කොහෙද තියෙන්නේ කියන්නේ. අන්න ඒ වගේ මෙයාත් මෙයාට උදව්වක් ලබන්න කාගෙන් පුළුවන්ද කියේ. එයාට ඇනලා බලනවා, මෙයාට ඇනලා බලනවා, එයාට විරිත් ඇනලා බලනවා, මෙයාට විහිළුවක් කළා. එකකින්වත් හරියන්නේ නැහැ ඉතින් රැට නිදා ගන්න දෙමනවා කරන්නේ. ආයිත් පාන්දර නැගිටින්න ওই වැඩේට තමයි. අන්න ඒ සිවිල්ල කරන්නෙම අර ස්වකීය කෘත්‍ය ඊ වස්තුවේ ක්‍රියා කරන්නේ ඒකේ තියෙන ශක්තියට අනුව මිසක ඒකට වෙන එකක් නැහැ. ඒ ඒ වස්තු වල දැන් තමන්ගේ ජීවිතයේ ඒ අවස්ථාවල් දිනානා අවශ්‍යතාවයන් මතු කරමින් මේ පීඩාව විඳින්න වගේ බාහිර ලෝකයේ අනිකුත් ජීවීන් අතරත් මේ කියන ස්වභාවයම ඔවුන්ටත් යම් කිසි සහයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය හොයනවා මගක් එයාගේ දුකෙන් නිදහස් වෙන්න. එයා දුකෙන් නිදහස් වෙන්න වටපිට බලනවා මමත් දුකෙන් නිදහස් වෙන්න වටපිට බලනවා ඈ දෙන්නගේ උදව් හෙවිල්ල හරියට මෙයා එයාගෙන් එයාගේ මෙයාගෙන් උදව් හරියට කොරු දෙන්නේ ඈ අවුරු රාජපුරියන් දාගන්න කතා කරන්න යමු අපි දෙන්නෙන් ගිහලා මම්දනා කරලා අටමස්ථානෙත් ඇඳලා දෙන්නම කොරු ඉතින් කියවන මිසක කවදක්වත් එලාට අනුරාධපුරේ යන්න හම්බෙන්නේ නැහැ කවුරු හරි ඉතින් කරගාගෙන ගියොත් මිසක. ඉතින් අන්න ඒ වගේ තමයි අපේ මේ අන්‍යෝන්‍ය උපකාරය කියන්නේ. අපි ඔක්කොම උපකාරී ඉල්ලනවා එයා අභ්‍යන්තරේම ඒ කියන මේ ඒ ඒ වස්තුන් තුල පවතින ශක්ති ස්වરૂපයන්ට අනුව ජීවිතය ඇතුලේ බලපාන කාම කියන්නේ කාන්දම් ශක්තියට අනුව තමයි මේ ක්‍රියාකාරී নানা ආකාරවල චිත්ත වේග මතුකොල්ල රිදුම් දෙන්න নানা ඔරොත්තු නොදෙන මට්ටමේ தත්ත්වය උදා කරන්නේ අර ඇතුලේ ඇති වෙන ශක්තිය වේගයනේ කියලා යමෙක් හිතුවනම් ඒක තමයි මේ සක්කාය කියන්නේ. ඔය රත්ත්‍රීම් වේගය තමයි මේ ජීවිතයගේ පැවැත්ම රඳවන්නේ. ඒ රත්ත්‍රීම් වේගය වැඩි වෙලයි ජීවිතයේ පවතින ජීවිතය තුළ අර ගිනිකාරකම් ඇති කරන්නේ. උහුලන්න බැරි රිදුම් මතු කරන්නේ. එතකොට දැන් මේකේ පේනවා අපට ඒ රත්ත්‍රීම ජීවත් වීමට අවශ්‍යයි. ජීවිතය අවසන් කිරීමේ කවදා හරි සිද්ධ වෙනකන් ජීවත් වීමට උවමනා කරන තේජස් මට්ටමක් තාප ප්‍රමාණයක් ඒ ජීවිතයට අවශ්‍යයි. ඒ ප්‍රමාණය ඉක්මෙව්වට පස්සේ තමයි මේ රිදුම් කැක්කුම් අමාරුකම් ඔක්කොම පීඩා මේ ලබා දෙන්නේ. එතකොට මෙයා දන්නවා මේක සක්කාය ශක්තිය සක්කාය කියන්නේ ඒක වැඩි වුණොත් මේ රිදුම් දෙනවා අඩු වුණොත් ඒ රිදුම් අඩු වෙනවා ඒක ඒකේ කෘත්‍ය ඇති. ඒ ශක්තිය ක්‍රියා කරන්නේ මේ විදිහටයි. ඉතින් ඒක එහෙම ක්‍රියා කරද්දි වෙන වෙන කොහේ හරි මේ අපි පුත ගාලා හරියන්නේ නැහැ. ඒ නිසා දැන් මෙතනයි හදන්න ඕන. ඒකට මෙතනයි හදන්න ඕන කියලා යමෙක් හිතුවනම් අර එයා ඒක ඊළඟට එයා විපරම් කරනවා. විමසිලිමත් වෙනවා. සොයනවා. මේ කොයි කොයි අවස්ථාවල් වලද මගේ අර වමනාවට වඩා මම රත් වෙලා මට රිදුම් දෙන්නේ ඒ රිදුවෙන් බේරෙන්න ගිහිල්ලයි තවත් රිදුම් ගෝණි ගණන් හදාගන්නේ. ඒක නිසා මේ රිදුම එන්නේ කොහොමද? මේ රිදුම එන්නේ අර ඒ ජීවිතයගේ පැවැත්මට ලැබෙන පැවැත්මට තියෙන සත්‍ය ස්වરૂපයට වඩා වේගයක් අර බාහිර ලෝකයෙන් යමක් සිටීමේදී වැඩි වෙනවා. බාහිර ලෝකයෙන් යමක් මේකට උදව්වක් ගන්න ඕනේ කියලා සිතපු හැටි අර ගන්න වැඩි වෙනවා. වැඩි වෙච්ච හැටි එතන රිදෙනකොට අර අස්සයාගේ කකුල මොහකාරී ලැබිච්චාම ඌ කකුල කැඩෙනකම් ගන්නවා. එයා මොකද එයා දන්නේ නැහැ මේකද උනේ කියලා කේන්තියට ගන්න. අන්න ඒ වගේ මේ යන්තම් පොඩ්ඩක් නැගිච්ච හැටියේ රිදෙනකොට අර ඒකෙම හැප්පෙනවා දන්නේම නැහැ වැඩි වෙනවා. අන්න ওই සක්කාය මෙයා දැනගන්න ඕනේ. මේ සක්කාය ස්වરૂපේ මේකයි. ඒ ක්‍රියාව කෙරෙන්නේ එහෙමයි. අන්න ඒක නිසා මේ කොහෙවත් නෑ මගේ සැනසෙල්ලට හේතුවක් ක්‍රමයක් ඒ බේරෙන්න මෙච්චරයි සැනසීමට තියෙන එකම මොකද්ද මගේ සිතවිලි වේග එක්ක බාහිර ලෝකයේ සහය මාව මම සැනසෙන්න බාහිර උදව්ව දැන් බඩ ගින්නට බත් කන්න ඕන එක ගින්න නිවන්න කරන වැඩක්. ඒ අවස්ථාවේදී ඒක කැක්කුම් මගාරව ගන්න ඒ කෘත්‍යයන් කරන්න වෙලා තියෙනවා. නමුත් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. යම් කෙනෙකුට කැසිකිලි කැසිකිලි ඒවට වෙනම ඒවා කරගන්න ඕන. එතකොට මේ කියන්නේ මානසික වශයෙන් තමා නිරන්තරයෙන්ම විදෝන මේ පීඩා සහිත අයිතිවාසිකම ඒක කෑම කාලක් බෑ වැසිකිලි ගිහිල්ලක් බෑ ඒක නවත්තා. ඒකට වෙනම ක්‍රමයක් ඒ වෙනම ක්‍රමය තමයි මේ පෙන්වන්නේ කිසිවකකින් තමාගේ සැනසෙල්ලට උදව්වක් ලෝකේ බලාපොරොත්තු වෙන්න නරක. බලාපොරොත්තු වෙච්චාම තමයි අර යොමු වෙන ස්පර්ශය වෙන්නේ. ස්පර්ශය කිව්වේ එයාට එයා මට ඒ උදව් කරයි කියලා එයා කෙරෙහි ඉස්සෙල්ලා යොමු වීමක් ස්පර්ශ වීමක් සිතෙන් පටන් ගන්නවා ඒකටයි රාගය කියන්නේ. ඉතින් අර ලැබෙනකන් ඒ ස්පර්ශ වීම නිසා යන ලෝභය ලබා ගන්න කොහොම හරි උපක්‍රම යොදන ගතියක් එනවා. එයා ඒකෙන් ලැබෙනකන් එයාව පරිසම් කරන ගතියක් එතකොට රාග, ලෝභ, මච්චරය කියන තුන මොතන වැඩ. එතකොට දැන් යම් කිසි කෙනෙක් ඒ බලාපොරොත්තු අත්හැරියන මේ සෑම දෙනාම සුවඳව ආශ්‍රය කරනවා. ඒ ආශ්‍රය කරන්නේ මිනිස්සු වශයෙන් කතා කරනවා ඒ ගන්න දෙනකොට. අර බලාපොරොත්තු අයින් වෙච්ච හැටි වෙන්නේ මොකද්ද? එයාට ශාස්ත්‍රීය දැනගෙන බලාපොරොත්තුයි මට දුක් දෙන්නේ. වෙන මොනම දෙයක්වත් ඒක නිසා ඒක එහෙම වැඩ කරපු ආවේ. දැන් දරුවා ඉතින් දරුවාගේ උමනා එපාකම් එයා ඉෂ්ට කරගන්න. එයාට නොමගට යනවා නම් මං ඉතින් කාරුණිකව එයාට නරක බව පෙන්නනවා. නැතු එයාගේ ඇඟේ එල්ලෙන්න මට බෑ. එයා ඉතින් නරක කරනවා මම මොනවා කරන්නද? ඒක එයාට නරක මිස මට නරක නෑ. ඒ ආදී වශයෙන් ඔන්නෝ බෙදිච්ච ගතියකින් ලෝකේ ඇසුරු කරනකොට අන්න රාගය නැති වෙනවා. ඒ ඒ විචිකා විචිකිච්ඡාව නැති කිරීම මේ අඩු වෙනකොට රාගය නැති වෙනවා. ඒ රාගය නැති වෙන ස්පර්ශ කිරීම යම් යම් දේ වැඩියෙන් ස්පර්ශ කළා. එයත් එක්ක නැත්නම් ඒ වස්තුවත් එක්ක සිත නිතර අලවල පවත්තන්න කරුණක් නැහැ. ඇයි මෙයාට ඕනේ නෑ ඒ වස්තුව. ඒක නිසා යා කරන්නේ මොකද්ද? ඒ සුවඳව කතා කළා අයිමන. එයාගෙන් මෙයා මුකුත් බලාපොරොත්තු එයත් එහෙමනම් එයාත් මෙයා ගැන එහෙමයි. එතකොට ඒ විදිහේ තිනකොට එතන රාගය නෑ රාගය නැත්තම් ලෝභයක් නෑ ද්වේෂය. රාගය නිසායි ලෝභය ලෝභය නිසායි මච්චරිය මච්චරිය නිසායි ද්වේෂය. එතකොට රාගය මෙතනින් අයින් කරනකොට අර දුක් දීම සඳහා මේක පපුව ගිනියම් කළා රත් කළා ගිනි රොටු යවන ගතිය සම්පූර්ණයෙන්ම නවතිච්ච හැටියේ එයාගේ අර විචිකිච්ඡා කියන අර තමා මේ ආශ්‍රය කරනවා නේ මට තාම නෑනේ මේ දුකෙන් නිදහස් වෙන මගක් මෙයාගෙන්වත් හම්බෙයිද දන්නේ ආදි වශයෙන් මේකෙන්වත් පුළුවන් වෙයිද දන්නේ කියලා හිතන විචිකිච්ඡාව සැකේ යට නෑ. එයා ඕනෑම කෙනෙක් ආශ්‍රය කරනවා. නමුත් එයා දන්නවා මට කිසිම දුකක් නෑ මේ මෙයාගේ ආශ්‍රය කරලා. මට කිසිම පීඩනයක් නෑ. හැබැයි මේ පීඩනයක් නැති මං මගේ දුක නිවන්න එයාගෙන් මං මොකුත් බලාපොරොත්තු අන්න ඒක නිසා එයා එයාට සැකය නැහැ. ඒක නිසා මිනිස්සු ඉදිරියේ අපි ඉතින් සබහා බොහෝ විට මිනිස්සු ඉදිරියේ නේව පාන්නේ. අපේ ළඟ සීල වෘත්ත මුකුත් වුණා කරන්නේ එක එක එක එක රටාවන් එක එක විලාස එක එක චරිත නිරූපණ මොකක්වත් අවශ්‍ය නැහැ. සාමාන්‍ය කතා කරලා ඒ අසුර කළ මීතයාට යාගේ හිත හොඳ කරන්නත් ඕනේ නරක කරන්නත් ඕනේ යා යා සතුටු කරන්න මුකුත් හරියට අවශ්‍ය ඉන්නේ එයාගේ ජීවිත தත් එහෙමයි يعني ශිෂ්ට මිනිස්සු වශයෙන් ගනුදෙනු කතා කරලා දූමනායපාකම් ඒ අවස්ථාවට වුණා කරන ගනුදෙනු කරා එච්චරයි නමුත් එයා කෙරෙහි මෙයාගේ හිතේ මුකුත් හරි නැහැ නැත්තේ එයා කිසිම වගකීමක් මට කරන්න ඕනේ මමමයි මගේ වගකීම මොකද්ද මෙන්න මේ ගානට සිත තියාගත්තොත් මට කිසිම දුකක් કોઈ වස්තුව එක්ක වුණත් කිසිම දුකක් අර දරුවල් ළඟ ඉන්න පුළුවන් දුවරු පුතු භාර්යාව ස්වාමි මේ ඔක්කොම ඉන්න පුළුවන් නමුත් මේ එකක්වත් මට කරදර නෙමෙයි කරදර නෙමෙයි කියන්නේ මම මම තනියෙන් මේ ඔක්කොම සාමාන්‍ය తాවකාලික తాවකාලික සම්බන්ධයක් හමු වීම ඔච්චරයි ඉතින් අපි අපේ අන්‍යෝන්‍ය ගනුදෙනු පවත්වමින් ජීවත් වෙනවා. හැබැයි මම කියන්නේ එයා මට උදව් කරන්න ඕනේ. නේ මම මට උදව් කරන්න. ඒ පුළුවන් නම් මම එයාටත් බැරි කම් වලට උදව් කරනවා. ඒ කාට හරි දරුවට හරි දුවට හරි කාට හරි. එතකොට අන්නේ මට්ටමට එනකොට ඒ පුජ්‍යලයා ළඟ ඉතුරු වෙන්නේ නැහැ. අර සැකයවත් විචිකිච්ඡාව ඒකව. අර සීල වෘත්ත දෙක নানা ආකාරවල හැඩ පෙන්නමින් විලාස දක්වමින් දැන් ওই ශීල වෘත්ත වලට ගන්නකොට දැන් මේ මේ තරම් දහස් ගණන් විඳන් කළ ඇඳුම් පැළඳුම් ওই ඔක්කොම එක එක තැන් වලට පැච් දාගෙන නොයි කියව කරන්නේ ඒ ඔක්කොම ශීල වෘත්ත. ඒකයි ලෝකයා යා කෙරෙහි සතුටු කරවන්න මොකකින් කරන්නේ ඉතින් සමහරු ඒවා ඉරා ගන්නවා සමහරු බම ඒවා ආයිජට ගන්නවා සමහරු මේ පිට දිගේ ඉරනවා අලි යක්කු හඳිනවා සමහරු පිටවල වල මේ ඇඳුම් වල අලි විශාල දල තියෙන යක්කු ඒ මොකද ඒ එක එක ආකාරවලින් එයා බලනවා මේ කොයි ආකාරයෙන්ද මට මිනිස්සු අවධානය වෙලා ටිකක් වගේ උදව්වක් ගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන්නේ. ඒකට කියන්නේ සීල වෘත. ඔය හැම එකකටම සීල වෘත. ඒ ලෞතර බුදුරේකුගේ තිබෙන හපංකමේ ශාස්ත්‍රීය ශක්තිය පුළුවන්කාරකම කොච්චරද කිව්වොත් අනාගතේ කොච්චර කල් ගියත් කමක් නැහැ. ඔය ඔක්කොම අහුවෙලා අර සීල වෘත කියන්නේ. ඔක්කොම ඉතින් මේක වෙනස් කර ඒකයි බුද්ධ වචනේට ඇඟිලි ගහන්න බෑ කියන්නේ. කිසි තැනක වෙනස් කරන්න ඕන එක්කාසු කරන්නවත් බෑ. ඒක ඒ කියමන හැම තැනකම අන්න එතකොට දැන් මෙතන පෙන්නවා ඒ මේ කියන සක්කායදී විචිකිච්ඡා සීලප්පත පරාමාස කියන මේ ධර්ම තුන දැන් ජීවිතයක තියෙන එව්වයි මේ නැතිකරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට ඊ කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්ම තුන ජීවිතයෙන් තුල ඔය කියන තුන පවතින හේතු කියනවා බුදුහාමුදුරුවෝ එකක් නම් අයෝනිසෝ මනසිකාරයයි. ඒ කියන්නේ ඔය සක්කාය දිට්ඨි චිකිත්සා සීලබ්බත පරාමාස ජීවිතයක් ඇතුලේ ජීවිතයක රඳවල තබන්ට හේතු වෙන මූල ධර්මය අයෝනිසෝ මනසිකාරයයි. ඊළඟට අයෝනිසෝ මනසිකාරයයි ඊළඟට අයුතු මේක වැරදි ක්‍රම අස්සේ ඒ කුම්මග්ග කියලා කියනවා එකට මේ ජීවිතේ වැරදි ක්‍රම අස්සට ඇබ්බැහි වීමයි අනිත් එක චිත්තයගේ ලීනත්වේ කියන්නේ හැම වෙලේම හැම වෙලේම ගරා හැලිච්ච නිකන් කලකිරිච්ච සිතකුයි චිත්තයගේ ලීනත්වේ කියන්නේ අවදි වීමක් නෑ සිතේ මේ දැන් අප තුල තියෙන්නේ ඔය ওই ලක්ෂණ ටිකයි. ඒ සිත අවදි වෙලා නැහැ. ඒ හරියට අර අර තුනටියට පොල්ලෙන් ගහලා තුනටිය කඩාපු විදිහා අද්දෝ අද්දෝ ගෙදර යනවා. මොකද ඔය මොකද තමයි මේ තුනටිය කැඩුණානේ ඔය කියලා. ඉතින් මෙහෙට වෙන ක්‍රමයක් නැහැ යන්න. අද්දෝ අද්දෝ යන්න අන්න ඒ වගේ අපෙත් අද මේ ජීවත් අවදි වීමකින් කරන්නේ නැහැ. නිකන් අද්දෝ අද්දෝ යනවා ගොහේ තල්ලු වෙනවා නෙවෙයි ඇද්දි ඇදි යනවා ඒ මොකද අර අප්‍රමාණ කාලයක් අර කිව් දේවල් වලින් තෙහෙට්ටු දුක් පීඩා විඳලා ඒ ඒවා ගොනු ගැහිලා ජීවිතය තුල එක්හස් වෙලා අර සිත අවදි කරගන්න එයාට මොනම පැත්තකින්වත් සහයක් නැහැ. ඒ නිකන් ශක්තියක් ලබා ගන්න ක්‍රමයක් නැති නිසා ඒ චිත්ත ලීනත්වයේ හිටිනවා. නමුත් ඒ චිත්ත ලීනත්වය නෙමෙයි ඒක විතරක් නෙමෙයි කාරණා තුනක්. තයෝ ධම්ම සූත්‍රයේනේ කාරණා තුනක් පෙන්වනවා. එකක් නම් අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කිව්වහම අපි කියනවා නුවණින් යුක්තව කල්පනා නොකරේ. මේක ඉතින් කෝකටත් හරියනවා. එහෙම නෙමෙයි. ඒ ඒ තමාගේ ජීවිත පැවතුම් පිළිබඳව මේ මූල හේතුව මොකක්ද කියලා හොයන්නේ නැතිව අරදයි අයෝනිසෝ. එතකොට අර මං කිව්ව කාරණේ මුලදිම අර සක්කාය ගැන කියද්දී අපි කිව්වා මේක වෙන්නේ කොහොමද කියලා හොයන්න ඕනේ කියලා. එතකොට දැනෙනවා කියලා ජීවිතයගේ පැවැත්මට අවශ්‍ය පාප ප්‍රමාණයට වඩා ඉක්මවල ගිය හැටි මේ හිතුම් දෙන්නේ කියලා එයාට තේරෙනවා තේරෙන්න ඕනේ. මේ වෙලා තියෙන්නේ මොකද්ද? ඒක ගැන කිසිම සෙවිල්ලක් නැහැ. අයෝනිසෝ මනසිකාරී කියන්නේ අර මේක වෙන්නේ මට කොහොමද කියලා හොයන්න තියෙන මම මේ දුකටපත් වෙන්නේ මම මේ අඬන්නේ මම මේ සුසුම් හෙලන්නේ මම මේ වටපිට බලන්නේ සහයක් මේ කොතනින්ද මේක ආවේ කියලා යෝනිසෝ මනසිකාරී කියන්නේ මේකේ උපන්තන සෙවිල්ල යෝනි කියන්නේ උපන්තන එතකොට ඒ මේක ආවේ කොහොමද කියලා අපි ජීවිතේ කවදාවත් හොයලා එනේ නේකට මූණ පාවින් එහාට පැන්න මෙහාට පැන්න රැවිච්චාම නිදාගත්තා ආයෙත් උදේ ඉඳලා අරයට පයින්නවා මෙහාට පයින්නවා බේරි බේරි බේරි බේරි ඔයාසේ බට්ටියකුත් කනවා මොන මොනවා හරි කනවා ඉතින් ආපහු උදේ මේක උනේ කොහොමද කියලා හොයන්නේ හොයන තාක් කවදාක සක්කාය බේරෙන සක්කාය මේ සක්කාය දිට්ඨියෙන් බේරෙන්නේ ඒ සක්කාය දිට්ඨිය ඒ වැරදි මතයේ තියෙන්නම අර මේක කොතනින්ද උනේ කියලා හොයන්න ඉදිරිපත් නොවන වරදී අයෝනිසෝමනසිකාරය. එතකොට බුද්ධඝමී හැම වෙලේම මිනිසා කෙරෙහි ජීවිත කෙරෙහි මහා අනුකම්පාවකින් අනේ මේව ගලවන්න පුළුවන් ඒවා නේද? ඇයි මේ මිනිස්සු ගලවන්නේ නැත්තේ? දන්නේ නැති නිසායි පුළුවන් කෙනෙක්වත් ගලව ගනිලා කියන හැඟීම උඩයි මේ ධර්ම විස්තරය ලෝකෙට දුන්නේ. ඔක්කොටම බැරි වෙන්න පුළුවන්. නමුත් ඒකට පුළුවන් වාසනාවන්තයෝ ඉන්නවා. ඒ අයවත් මෙන්න මේ විදිහට ගලව ගනිලා කියන මහා කාරුණික හැඟීම් උඩයි බුදුහාමුදුරුවෝ මේක පෙන්නේ. ඒක හොඳට පේනවා මේ එකින් එකට එකින් එකට පරිපෙළ වගේ හොඳට මිනිහාට අයිත් මුලා නොවි හරියට හරි කියලා හිටන් ඉලක්කයට හිටන්න මේ දේශනා කළා. යෝනිසෝ මනසකාරී කෙනෙකුට යම් කිසි කෙනෙක් දුකක් Taman පීඩනයක් මානසික අවුල් සහිත හැඟීමක් ආවොත්. හැබැයි මේ මේ කොතනින්ද මම මේ මොකද මේ අඬන්නේ? ඒකට පේනවා ඒ තමන්ගෙන් අයින් වූ වස්තුව කෙරෙහි තමා ළඟ තිබිච්ච බැඳීම රාගය. ඒක ලෝභයට හැරිලා, ඒක මච්චරීට හැරිලා, ඒක ද්වේෂයට හැරිලා දැන් මම මේ ඉන්නේ ද්වේෂ මට්ටමේ. මේ ද්වේෂ මට්ටමේ මට දෙන්නේ මාව දූෂණය කළා. මම මේ අඬන්න ඕන කෙනෙක් නෙමෙයි. හඳුල් පෙරන්න ඕනේ නැහැ. මගේ මුළු සිරුරම දූෂණය කළා දැන් වැක්කරන තරමටයි. කියලා යම් කිසි කෙනෙක් හිතනකොට අන්න ඒකේ අර මූල ධර්ම හොයන්න යනවා. මොකකටද මම මේ වස්තුවේ ඇලුම් කරේ? ඒ වස්තුවටද? නෑ. ඒ වස්තුවට නෙමෙයි ඇලුම් කරේ. ඒ වස්තුවේ මගේ දුක නැති කරගන්න යම් ප්‍රමාණයකද උදව් දෙන්නේ ඒකටයි මම ඇලුම් ඒ දැන් බැරි වෙලා කිව්වොත් හා හොඳයි. එයා නැති වුණාට බය වෙන්නේ නැහැ. මම මාසෙට රුපියල් ලක්ෂයක් එවන්නම්. ඉතින් වැඩ කරගන්න. ආ එහෙනම් ඔය අවවාගේ දෙන්නේ මලම් මට කමන්නේ නැහැ කියලා. <laughs> අර යාගෙන් අම්මුනේ රුපියල් 1500. නමුත් අර යා කියන ලක්ෂයක් එවන්නම් මාස ගන්න. අයියෝ එහෙනම් තව එක්කෙනෙක් මරුණාට කමක් නැහැ. තව ඔක්කොම මරුණාට කමක් නැහැ කියලා. එන්නේ එහෙම තත්ත්වයක්. ඒ අර පෙන්වන්නේ මොකක්ද? තමාගේ ඕනකම එක්ක පැටලිලා තියෙන ප්‍රමාණය වැරදි මගකින් වැරදි මගකින් ඉතින් ඒක නිසා එතකොට මෙයා දැක්කහම එයා බලනකොට එයාට පෙනුනොත් මේ ඒ බාහිරෙන් උදව් බලාපොරොත්තු මම බැඳිච්ච උදව් එක්කයි මම මේ දුක් විඳින්නේ ඒ මිනිහා නැතුණාත් අර යාගෙන් ලැබිච්ච අයිතිවාසිකම් නැති වුණා එතකොට එයා ඒ යෝනිසෝ මනසිකාර්යය කියලා කිව්වේ මේක උපන්නේ මේ රත් වීම උපන්නේ අර ළඟ තිබිච්ච Taman ලැබෙන්න තිබිච්ච එකක් නැතිවීම නිසායි කියලා හිතපු හැටි එයාට ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා මොනවද උඹ යාගෙන් ලැබෙන්නේ අවුරුදු ගාණක් ඇසුරු කළා ඈ දැන් ඉතින් මරණයටපත් මොනවද යාගෙන් ලැබෙන්නේ ඒ ලැබපු තරමත් අර දුක් වර්ධනය කිරීමට සහය මිස ඒ මේ අදවන තුරුත් ඒ දුකේ රාවය තමයි නැත්නම් ඒ දුකේ බොරය තමයි මේ තාම පාවිච්චි කරන්නේ ඒ යාගේ මොකද බලාපොරොත්තුවත් එක්ක මං අවුරුදු ගාණක් තිස්සේ මෙයාගේ මේ ඇසුරෙන් දුක් විඳලා තියෙනවා. කිසිම වෙලාවක නෑ සැනසෙල්ලක් ඉඳලා. නමුත් බලාපොරොත්තුව සැනසෙන එක තමයි නමුත් ලබලා තියෙන්නේ නොසැනසෙල්ලයි. හැම වෙලෙම ඉතින් নানা ආකාරවල ප්‍රශ්න විසඳන්න වෙලා තියෙනවා. නොඑක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වෙලා තියෙනවා. ඔය ආස්සේ සෑහෙන දුක් විඳලා අද ඉතින් මේ මහා ලොකු දුකක් විඳින්නෙත් මේ නොදන්නාකම. ඒකට එයා එතෙන්දි හිතුවොත් මේකයි වැරදුනේ. මේ මේ මේ සිද්ධිය අර ඇතුලේ එන සක්කාය ශක්තියක් මේ. සක්කාය කියන්නේ අර චිත්ත වේගය අර විදිහට නගිනකොට මේ ඉතින් කඳුළුවක් කරනවා, හොටුවක් කරනවා, ඔක්කොම ධාරියක් කරනවා, ඔක්කොම උණුකොල්ලවක් කරනවා රත් වීම නිසා. මේක බස්සපු හැටි ඔය එකක්වත් උළු වෙන්නේ නැහැ, එකක්වත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට තියෙන පුළුවන් කාර්කම ඕකයි. ඒකට දැන් තව එකක් කිව්වා. ඒක කොටසක් ඒ කියන්නේ <clears throat> යොනිසෝමච්චකාරයේ අයෝනිසෝමනසිකාරය ඊළඟට වැරදි මග. ඒක එකෙන් බේරෙන්න බොහොම අමාරුයි. මොකද සමාජයේ විසින් නොයෙක් ලියවිලි මාර්ගයෙන්, දේශනා මාර්ගයෙන්, ඒ වගේම ආදර්ශ මාර්ගයෙන් වෙනත් වෙනත් උපක්‍රම මාර්ගයෙන් මිනිසාගේ ජීවිතන චිත්තට දීලා තිනවා මේ මේවා කළ යුත්තේ මෙහෙමයි. ඒක සමාජයේ ඉතින් අරගෙන යන සම්ප්‍රදාය ඒකයි. ඒකට එයාට සිද්ධ වෙනවා කවුරු කියන්නේත් ඒකයි. ඉතින් මේ සමාජ තත්ත්වයට අපිට සිද්ධ වෙලා තියෙනවා මෙහෙම කරන්න ආදි වශයෙන් ඒ අර කොයි සමාජෙ කරන ආකාරයේ හැටියට එයත් ඇදීගෙන යන එක අර කියන නියම දර්ශනය දැකලා එයින් නිසි තීරණයක් ගන්න ඉඩ නොදෙන එක වැදගත් කරුණක් ඇටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා නොනිසි මග ගමන් කිරීම. තොජයන් කෙනෙක් කියනවා අහවලු. ඉතින් මේ අද සමාජයේ හැටියට මම දැක්කේ කසබෝ මේ ලොකු එක්කෙනෙක් ඇඳන් ආවා මේ අලි කකුලක් තියෙන මේ කලිචම. ඒකට එයාට ඒ කකුල බිම ගෑවෙන හින්දා සමත්ව කලන්ට වුණා සිද්ධ වුණා අඩි යූස් කළා. ඉතින් මෙයා ඈත වෙනවා දැකලා මම නිකන් බොරු කකුල ආයෙත් කාර්යයක් වගේ මට වෙවුනේ. මම මොකද්ද ওই සම්සිට වෙලා තියෙන්නේ මොනවාද මේ සම්සිනේ මේ අඩි උස්ස සපත් මේ වදාගෙන මොනවද මේ වාදේ? නෑ දැන් බෑනේ දැන් දැන් මේක තමයි දැන් තියෙන පැටර්න් එක. ඒ එහෙම නොකළොත් අපිට තැනක් නැහැ. තැන ගන්න මිනිහා බුරු කකුල් ගහගෙන අර අරව බිම ගෑවේ කියලා අර වතුර යනවා වගේ අලිසමත්ති ගමේ උස්සයි. හරි වගේ. අද්දවදියා. ඊ වදේ මොකද? ඒකට තමයි මේ බුදුහාමුදුරු කුම්මග්ග කියන්නේ. සමාජයේ යනපත්තට යත් ඇදෙන. මට මේක කරදරයක් නේද මේක ඇදලා හිටන් කවුද මට මේ තෙහෙට්ටුවට මේ සාතු කරන්නේ කිසි කෙනෙක් නෑ. එයා ඉතින් අර ඇදිලා යනවා. ඒ මොකද? අර මූල ධර්මය නිසා කොයි தත්ත්වයෙන් මට සමාජයේ මේ මගේ දුකට පිටක් වේද කියලා මිනිහා ඉතින් අරගත්ත නේද බැලුවා. නමුත් අන්න මේ ළඟදී කිව්වා මිනිහා මං ඇවල්ලා 20 කිරුවයි කියලා. දැන් කාටද දුන්නාද මොකද්ද කිව්වා? මං ඇව සපත්තු සපත්තු දුන්නේ. ඒක අඳින්න බෑ. මිනිහා ටිකක් ඒවා අඩිඋසයි. මෙන්න මේ ක්‍රමය තමයි සෑම දිනාටම එක පැත්තකින් අවහිරකම් කරන්නේ අර තමා විසින් සිටිය යුතු දේ හරියට හිතලා නිසි මගට වැටෙන්න ඉඩ නොදෙන්නේ ඔය කියන වැරදි මගට යාම. ඒ කියන්නේ සමාජයක් එක්ක ජීවත් වෙනකොට සමාජයට ගැළපෙන තාලෙන් ඉන්න ඕන එක අපි පිළිගන්නවා. නමුත් එනේන විකාර බදාගන්න නෙවෙයි යන්තම් ජීවත් වීමට ඕන යන්තම් මේ අයගෙන් බේරෙන්න ඕන එලාට නොගැලපෙන එකක් නැතුව ඉතින් යන්තම් ගැලපෙන විදිහට ඉඳලා අරකට මුල් තැන දුන්නොත් අර දෙකෙන් මිදින දුක් නැති කරගන්න පුළුවන්. ඊළඟට අවසානයේදී පෙන්නනවා <coughs> චිත්ත ලීනත්වේ. චිත්ත ලීනත්වේ කියලා කිව්වේ අර නියම පැත්තට හරවන්න උමනා කරන ශක්තිය කාම ශක්තිය එයා ළඟ නැහැ. අර නොමකට යන නොමකට යන ශක්තියයි එයාගේ බලවත් වෙලා. එතකොට යම් කිසි කෙනෙක් දැන් මේ කාටත් ඒක තේරිලා ඇති අර නිසිමකට හරවන්න හදනකොට අර හිතපු හිතපු පැත්තෙන් සිතවිලි මේ නිසිමකට හරවන්න හදනකොට සිත නැගිටලා එන්නේ නැහැ කිව්වා. මේ චිත්ත ලීනස්සේ කියන්නේ. සිත නැගිටලා එන්නේ නැහැ. මොකද අර පැත්තට වමනා කරන ශක්ති තමයි මුළු ජීවිතය ඇතුලේ හැදිලා තියෙන්නේ. ඒක නිසා මේ ශක්තිය බොහෝම දුර්වලයි. සමහර විට කියනවනම් ඇත්තෙම නැහැ කියලා කිව්වට කමන්නේ. අන්න ඒක නිසා ඒ පැත්ත හිතන්න හදනකොට දැන් මම දන්නේ කෙනෙක් ගැන කතා කරනකොට මම දැන් උදාහරණයක් කිව්වා ඒ මනුස්සයා ඒ මං ගිහුව ඉන්න කාලේ සිල් ගන්න ගියා මම මේ දවස් උච්චිවව මිනිහට මිනිහා සිල් ගත්තා සිල් ගත්ත වෙලේ ඉඳන් නැගිටින්න බෑ දනිස් පන්නන ඉතින් මේ බැලුව බැලුවා මොකද ඉතින් තේරුමක් නෑ මං කිව්වා මේ එහෙනම් ඒක ඔහොම සිල් ගන්න සිල් රකින්න බෑනේ සිල් පවර්ණේ මෙන්න සිල් පවර්ණ කළා විතරයි මිනිහට හොඳට පුළුවන් වතුරක් ඇද්දා අපිට කෑමක් ඇදුවා ආසන පිස්ස සිල් නැතුව නම් පුළුවන්. සිල් එක්ක තමයි බැරි. මේ චිත්ත ලීනත්වය කියන්නේ ඒකට. ඒ මොකද? අර සිල් කියන රටාව එක්ක හික්මීම එක්ක අරවා කරන්න සිත මැලි. ශක්තිය එන්නේ නැහැ. ඒ මොකද? ඒ අනුමයා ගාවනේ. ඒ ඒ ඒ ශක්තිය හැදිච්ච රූප කලාපයකට කියන්නේ වත්තු රූප කියලා. ඒ හඳවතේ ඒවා එන්නේ නැහැ. මොකද ඒව නැති නිසා. ඉතින් සමහර විට දැන් කොහොමද මන් දන්නේ මේ සමහර විට ඒක පුරුදු කළොත් ටිකෙන් ටික ඉස්සෙල්ලා සීල් නොගෙන ඉතින් පන්සල් අසුරු කළා බුදු ඕමෝ කරනකොට අරව හැදෙනවා. ඊළඟට අර සීලය පිටලා ඉන්න පුළුවන්. ඉතින් ඒක ධනිස්පන්න නැති වෙන තරමට සීල් අපත්‍ය වුණා නම් කොයි තරම් දුර්වලකමක්ද? ඒකේ මාත් එක්ක හිටපුවාම මම දන්නේ. ඉතින් අන්න ඒකටයි චිත්ත ලීනත්වය කියන්නේ. ඒ චිත්ත ලීනත්වය කියන්නේ හොඳ පැත්තට හිත අවදි කරනකොට නගින්නෙම නෑ. කරන්න බෑ මොන පිස්සුද දැන් මෙච්චර මෙච්චර වැඩ තියෙනවා. අර මම කියලා ඒකට එනවයි කිව්වා වෙන වෙන හේතු. අන්න ඒකටයි චිත්ත ලීන. ඔය කියන යෝනිසෝ මනසිකාර්යයි කුම්මංග නිසි මගයි ඒ වාගේම අර සිතේ අවදි වීම එනකන් කවදාවත් බෑ කිව්ව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්ප පරාමාස නවත්තා. ඒකට ඕක හොඳට බලනකොට නැත්තම් අද අපි ඔක්කොම සෝවාන් වෙලා ඔය කියන අර කරුණු තුන අපේ ළඟ නැහැ. ඒක නිසා සෝවාන් වීමට උමනා කරන සංයෝජන තුන කඩන්න පුළුවන්කම. ඒකට මෙච්චර එකේ අපිට බැරි වුණානේ සෝවාන් වෙන්න කියලා හිතෙන්න පුළුවන්. නමුත් අර කාරණා හරියට එනකන් කවදාවත් ඒක ඒකයි වෙන්නේ. ඒ නිසා අපි අර ඒ දුර්ලකම් අපේ ළඟ තියෙනවා හදාගන්නයි මේවා මේ ඉදිරිපත් කරන්නේ. ඒකට මේ වාසනාවන්ත පිරිසේවට සුසුකම් තියෙන නිසා මේවා අගේකට සලකලා මේ විදිහට වෙන්නේ අපට ඕන කියන්න පුළුවන් දේශනා කොටස අපි මෙතනින් අවසానයි. දැන් ඉතින් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැහැ වාගේ. එතකොට දැන් එන සෙනසුරාද කොහොමද මහත්තයා? අවුරුදු නේද? මම හිතනවා අපි ඒක කුරුටු ගන්න ඕනේ සෙනසුරාද අපි නවත්තමු. අවුරුදු කන්න නිවාඩු දෙන්න බෑ. පිරිසක් එන්නයි තව පිරිසක් නොඑන්නයි ඒක ඕනේ නෑ. එහෙමනම් සෙනසුරාදා අපේ පන්තිය නවත්තනවා. මේ සෑම දිනම සිංහල බෞද්ධ වශයෙන් ඒ චාරිත්‍ර පවත්වන්න ඕනේ. ඒවා මහා පිංකම්. පිංකම් හැටියෙන් කරෙන්න ඕනේ ඒවා ඔක්කොම. ඒවා හොඳ නෑ. ඒ මොනවද ඒ ගොම් වැඩ මේ හනමිටි කාලේ වැඩ කියලා හිතන් අස් කරන්න. ඒ වාසිය හැම එකකම මහා පිංකමක් තියෙනවා. උසස් ජීවිතේ උසස් වෙන්න සකස් වීමේදී තියෙනවා. ඒක නිසා හොඳින් ඒ අවුරුදු චාරිත්‍ර පවත්වලා දිව්‍ය රාජින්ද පින් අනුමෝදන් කළා අනාගතයේ සුබදායක තත්ත්වයක් හදාගන්න කවුරු නම් දෙන එක හොඳයි. ඒකෝර අද මේ කාලය තුල මේ පින්නතුන් බොහොම උනන්දුවෙන් මේ කාරණයට යොමු වෙලා මේ තරම් උත්සාහයක් දරන්නේ ජීවිතයේ தත්ත්වයේ තේරුම් අරගත්ත නිසා ඒ தත්ත්වයේ තේරුම් ගන්නත් එක්තරා ප්‍රමාණික පාරමී ශක්තියක් ජීවිතයේ තුල ජීවිත තුල සැඳලා තියෙනවා. ඉතින් එවැනි පිරිසකට සිදුවෙන්නා වූ යහපත සලකා සතුටු වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිග්‍රහ සියලුම දිවරාජ සමූහයා මේන් සතුටටපත් වේවා ඒ දිවරාජ සමූහයාගේ ආශිර්වාදයේ මේ සැමටම ලැබී තව දිනෙන් දින මොහොතෙන් මොහොත තම තමන්ගේ දුක් කරදර කම් කටළු වලින් බේරී ජීවිතේ සනසා ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ දිවරාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාටත් පුත පින්නතුන්ටත් ලෝසතුන්ටත් තම දවන්නත් මේ ශක්තිය ඒකාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා උතුම් වූ නිර්වාණ ධර්ම අවබෝධය පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මෙන් කියනවා ආකාශට්ටාජෝ ඥාතීන් බින්දෙන් ඉදම්මේ ශමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු